ටම තිරුවන් සරණයි අපි ඊයුදේ නැත කරපු ප්‍රශ්න වලින් පටන් අරගෙන ප්‍රශ්න විචාරත් වල පිළ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම මේ උදන්ත මහත්තයාගේ ඉලාසි මේ මාගේ පළවෙනි භාවනා වැඩිුවේ පසුගිය දින කීප තුළ එක වටිනා ගැඹුරු ධර්ම කරුණු ඇතිවන සමග වාසනා දේ පිළිබඳ පැහැදිලි පසෙන්නේ සිතට එන අරමුණ මුලකට අර ගැලීම සහ අරමුණ ගෙවියාම ගැලීම එකම දෙයද මාගේ භාවන අධ්‍යක්ෂ නිසා උදාහරණයකින් මේ කවුරුද විස්තර කර සම්මි මා ආස්වාස් ප්‍රස්වාසයේ මුනි සිතකාර එක්වරක් මගේ දුක තර්කස්මයි පාඩකට ගොස් ඇත්තේ සිදු යනවා මලස්කී තුන්සා ඒක මගේ ඉස්තර වැඩි තරක් නැහැ මුලට අර ගැලීම මේ සිතුවිලි මුලනගර බලන්නේ කෙසේද? මේ අමරත්ව නැවත ආශ්‍රත ප්‍රසවාසය කරන ඉතින් සිතුවිලි අද මුල ඒසිත රාහිත නිසන් නැද අරමුණ ගෙවියන් කරේ. ඉතින් සිතර ආරම්භයේ ගෙවියන් බලන්නේ කොහොමද? මට අවශ්‍ය වෙන්නේ එකක් වෙනස ස්නයිප් පාඩකට ගියාදයි සිතේ ඇති සියුම් පැති ඉවර කර නැවත ආරම්භ කරනවා. ආනාපානෙ සිත ගැනීම. මේ කරන්නේ කොහොමද? මූලකතාව කරේනද? අරමුණ දෙවියන් කරේනද? වැඩියක් නිවාන සමාවය. නිවාන සත්‍ය වහන්සේ මන්නවා කියන්නේ. ඒක දෙනාට සවල් මාස කරන ක්‍රියාසන අවසන් කරනවා. මේක කියන මේ නිදර්ශනයෙන් අපි පටන් අරගත්තොත් මම හිතනවා ලීචි කියලා ප්‍රායෝගික වෙන්නේ. ඉතින් මේක නිදර්ශනයක් ඇත්තට හිතවිල්ලක් මාර්ගයෙන් ඉතින් ඒ සරෝජන වහන්සේ කියන ක්‍රමයේ හැටියට මේ මුලමදාක බලනවා වගේ ටිකක් ගැඹුරු කොටස් නාම ධර්ම වල කරනාට වැඩිය ලේසි රූප ධර්මකින් අල්ලගන්න එක. හැබැයි ඒක මේව තමයි නාම ධර්මයකට යන්නේ. නමුත් අපේ ජීවිතේ වඩා වැදගත් වෙන්නේ රූප ධර්ම වලට වඩා නාම ධර්ම නිසා. අපි නිදර්ශනයකට ගොඩක් කරලා නාම ධර්ම දෙන්න පුළුවන්. ඒක දෝෂයක් නෑ. නැත්නම් ඒකට ලියන ප්‍රමාණය ඉන්නේ රූප ධර්මයක. ඒක නිසා ආස්වාද ප්‍රසවාස බලනකොට ආස්වාද ප්‍රසවාස අල්ලගන්න බැරුව ඉන්න යෝගාවචරකයක බලනකොට ආශ්වාස ප්‍රශ්වාස අල්ලගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට යට අහු වෙන්නේ ආශ්වාසයේ මැද විතරයි. එතකොට ප්‍රශ්වාසය කියන්නේ මැද විතරයි. ඉතින් මේක උරු කරගෙන උරු කරගෙන යනකොට යට තියෙනවා මතුවෙන මතුවෙන ආශ්වාස ප්‍රශ්වාස බලා ගන්න පුළුවන්. ඉස්සර බෑ කියපේක බලා ගන්න පුළුවන්. ඒ නිසා රූප ධර්මයේ ආශ්වාස ප්‍රශ්වාසයේ මැද අල්ලනවා කියන්නේ අරමුණ අල්ලනවා කියන එක තමයි මේ යෝගාවචරයට හිතෙන්නේ. ඔතේම කරගෙන ඉන්නකොට කමට ආශ්වාස කරනකොට කියනවා දැන් ওই කොහේ ඉඳලාද මේක එන්නේ කියලා බලන්න කියලා. මේ ආස්වාස අරමුණ පටන් ගන්න කොහොමද කියලා බලන්නේ කියලා. ප්‍රසවාස අරමුණ කොහෙන්ද පටන් ගන්න. ඒකට යාට සිද්ධ වෙනවා ආස්වාස එන්නත් කලින් සතිය පිහිටවලා කොහොමද මේ කියන ගුරුසු තත්ත්වයටපත් වෙන්නේ කියලා බලන්න. ප්‍රසවාසය පටන් ගන්නත් ඉස්සර වෙලා ඒකේ චරණය ඒකේ වෙනස් වීම බලන්න. ඒ කියන්නේ සතිය දැන් ටිකක් විස්තර වෙනවා. එතකොට උංගාවක් ප්‍රයත්නකින් තමයි යා මේ මුලින්ම ඉඳලා මේ ආශ්වාසය පටන් ගන්න මෙච්චර ගොරෝසුන කම් දකින්නවා මුලින්ම ඉඳලා ප්‍රශ්වාසය පටන් ගන්න ගොරෝසුන කම් දකින්නවා හරියට ඉර නගින්න ඉස්සෙල්ලා කල්ැතුව වෙරළට ගිහිල්ලා අරුණ දැකලා අරුණෙන් පස්සේ ඉර නගින හැටි දකින්නවා ඉතින් ඒකට හොඳ ආශ්වාස ප්‍රශ්වාස වෙන හොඳ අත්දැකීමක් සමීප භාවයක් ඇති වෙනවා සතිය දියුණු වෙනවා එහෙන් බලනින්නකොට මේ මුලින් පටන් ගන්න නැති වෙච්ච ආශ්වාසය දැක්කට පස්සේ මුලින්දලා පටන් අරගෙන පෙන්න ප්‍රසවාසය දැක්කට පස්සේ එයාට නොබල බැරුව යනවා මේක ඉවර වෙනතර. මුලමැදක දැක්කන මුලමැදක දැක්කන ආග දාහිනවා. ප්‍රසවාසෙත් ඒ නිසා ඒකට කවුරුත් ගොඩ පෙරක තෝරකම් දෙන්න ඕනේ ගොඩ පෙරක තෝරකම් දෙන්න වෙන්නේ නොපෙන්න ආශ්වාසයේ ප්‍රමාණයයි. ඒ කියන්නේ මෑත දකින්නයි. ඒකේ ඉඳලා මුලට යන්න සම්පතන්සේ බොහෝ ගුණන්දී පටිච්චසමුපාදෝ ගන්න ඕකට තමයි. යමක් ඇති වුණා නම් ඇතුන්නේ කොහෙන්ද කියලා බලපන්. ඊට පස්සේ බලපේ එකන එක නැති වෙන හැටි බලනවා කියන එක කන්දක් නැ කරපස්සේ වල්ලමට වැටෙනවා වගේ වැඩක්. ඉතින් මේ රූප ධර්මික මේ වගේ බලවට පස්සේ තමයි ඒක කරගෙන යනකොට සද්දයක් ඇහිලා යනවා. පිටිවිල්ලක් ඇවිල්ලා යනවා. වේදනාවක් ඇවිල්ලා යනවා. ඒ රාසවත් ප්‍රසවාසයේ වගේ ඉතිවිල වේදනාව සද්ද අපිට අල්ල ගන්න බෑ. ඒක අපිට හිතියට කරලා යනතර අපිට අහුවෙන්නේ ඒකෙන් ඇතිවෙච්ච හිතවල විතරයි. ද්වේෂය විතරයි තේතකම් අපි කටුකොහලක. ඒක නිසා ඉස්සලා කියනවා ඒ නේ වේදනාව ඇවිල්ලා නැහැටි බලන්න, සද්දය ඇවිල්ලා නැහැටි බලන්න, හිතවිල්ල ඇවිල්ලා බලන්න බලන්න. එතකොට දැනගන්න ඕනේ. හිතවිල්ලක් මට අහුණයි කියලා කියන්නේ හිතවිල්ල මැදට ඇවිල්ලා ගොරෝසු වෙලා ඉවරයි. දැන් මගේ පුතා මේ මිඩ්නයිට් පාටි එකට ගිහිල්ලා. ඉතින් එතකොට ඒක පටන් ගත්තාට පේන්නේ අපට. එතකොට පේන්නේ මම හිතවිලි රාශියක ඉන්නවා. හැබැයි ආනපානෙ වෙන බව දන්නවා. සතිය තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අරමුණේ ඉඳලා ආනපනට යනවා කියන්නේ ආනපනේ පටන් ගන්න නිසා මේ හිතවිල්ල අවසන්. ඉතින් ඒකට ඒ කටයුත්තේ මේක මේ අහම්බෙන් සිටින වෙලාවේ මේකෙදී මුලැඳාක බලනවා කියලා කියන්න නම් මේ හිතවිල්ල අන්තර්ගතයට යන්න බෑ. හිතවිල්ල නතර වෙලා ආශ්‍රව ප්‍රසවාසය පටන් ගන්නවා. අන්න මේක දිහා බලනකොට ඔය එක දවසකින් එක ප්‍රයත්නයකින් මේ කරන ලක්ෂ කෝටි වාරයක් මේක වෙන්න දෙන්න පිට දෙනකොට පෙනේ මේ හිතවිල්ල ඇති වෙන පටිගය මේ හිතවිල්ල අන්තර්ගතයේ තියෙන තාක්කල් එයා ආනපනට එන්න දෙන්නේ නැහැ මේකත් තියෙන පටිගය කියලා කියන ඇදවැන්න සබා ගන්නවා කියන්නේ. ඒ හිතවිල්ලට වෛර කරන තාක්කල් ඒ හිතවිල්ල අල්ල ගන්නවා. හිතවිල්ල බදා ගන්නවා. ඒ නිසා දැනගන්න ඕනේ මේ හිතවිල්ල එකක්, ඒකට ඇති වෙන පටිගය එකක්, ඒ දෙකම වෙනුවට ගන්න පුළුවන් ආනපන තව එකක්. මේ ඔක්කොම හේතුඵල ධර්ම වලින් පට පහල වෙනවා මිසක් තමගේ පුතා මට දීපේකුත් නෙවෙයි. මම මේ වල පාන වැඩ පිළිවෙලට ආවෙත් මේ පුතා විදිහට පිටික පහල කරන්නත් නෙවෙයි. මෙන්න මේ කටයුත්ත නිසා ඒ හැඟුම්බර පැත්තක තියලා මේක බලන්න පුළුවන් නම් හිතවිලි අමාරු කියලා කියන්නේ ආනපනේ ආස්වාසේ මුල. නැත්නම් ආස්වාසේ අමාරු කියන්නේ ප්‍රස්වාසේ මුල. මෙන්න මේ කටයුත්ත මේ හිතන විදිහට මූල ධර්ම වලින් අල්ලන්න අමාරු නම් නිදර්ශනය දීපු නිසා මම කැමති මේ විදිහට විග්‍රහ කරන්න. ඉතින් ඒක නිසා ඒ දරුවා පිටරට 31 පාටට ගියා නොගිනිය වෙනම කතාවක්. දැන් මේ හිතන එක නරක ප්‍රශ්නේ. ඊයනම වෙන එක සදාචාරද නැද්ද? ඒක නෙවෙයි අපි මේ කතා කරන්නේ. මේක පහළ වෙන්න 31ම වෙන්න ඕනේ නැහැ. Tamangeම පුතා වෙන්න ඕනේ නැහැ. අල්ලපු ගෙදර පුතා ගියත් අපිට මේ හිතවිල්ලට ගන්න පුළුවන්. නමුත් මේ හිතවිල්ල සජීවි වෙන්නේ මේ හිතවිල්ල ආවේගශීලී වෙන්නේ අපි හරියටම ඊයේ හිටියේ 31 වෙනිදා රාත්‍රියේ මේ කියන කෙනාටම පුතෙක් ඉන්න ඇති මේ විතරම වගේ කඩප්පුලියෙක් වෙන්න ඇති එතකොට මේකේ සජීවීකම වැඩි ඒ කියන්නේ මගේ හිතේ තියෙන තියෙන කැක්කම වැඩි සාතරකම වැඩි ඒ නිසා මේක එකක් එතකොට ඒකේ තියෙන ධානාපඩය යන්න පුළුවන් මේ කොච්චර සාතර වුණත් මට උනන උනත් 31 වෙනිදා නොඋනත් ආයසර කනපාට යන්න පුළුවන් මේක දිගේ තියෙන්නේ එකක් ඉවර කරපුවා තව එකට යනවා ඒ ඉවර වෙන තැන මේ හමාර කියලා කියනවා අග කියලා කියනවා අග අන්තිමටම දකින නිසා සිද්ධියක මුළු සිද්ධියම දැක්කයි කියලා කියන්න පුළුවන් අග දැක්කලා මැද දැකලා මුල දැකලා ඉවරනාට පස්සේ තමයි අපි සාමාන්‍ය අග දකින්නේ එහෙම නැත්නම් ඉතින් අපි අහම්බෙක තියෙන හොඳට සිද්ධියක් අග දකින්නයි කියලා කියන්නේ මුල දැකලා කලබල වෙලා නැහැ මැද දැකලා කලබල වෙලා නැහැ අග දකින්න ඒත් කලබල වෙන්නේ නැතුව ඉන්න නම් සීලේ තියෙන්න ඕනේ සමාධිය තියෙන්න ඕනේ ප්‍රඥාව තියෙන්න මේකයි මේ සිද්ධ වෙන්නේ කියලා දැනගන්නයි සුතමේ ඥානය අවශ්‍ය කරන්නේ මේ ඔක්කොම පිහිටියේ නැති වුණත් කෘත්‍ය සම්පාදනය තමයි උඩදී සිද්ධ වෙනවා හැබැයි ඒ වුණාට දිගින් දිගටම කරන්න කරන්න මේකේ ගැඹුර තේරෙනවා ඒක නිසා මේ යන ක්‍රමය හොඳයි. නමුත් ඔක්කොම කියපිවසීරසියක් හරි නෑ. නමුත් ඉදිරි ගමනකට අමුද්‍රව්‍ය ටික තියෙනවා. මේක මෙහෙම දිගට දිගට වෙන්න වෙනකොට අපි මේ සිද්ධිය මොක වුණත් අරමුණකින් අරමුණට මාරු වෙනකොට ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට හැම තැනකම මේ මුලැමැදාක බලන ස්වරූපෙන් කියොත් කොයි ඉරියව්වෙට යත ප්‍රශ්නකුත් නැහැ කොයි ඉරියව්වට මාරු ප්‍රශ්නකුත් නැහැ. රූපේ කියනවා නාමයට පාරවල් ප්‍රශ්නයක් නැහැ. නාමයේ ඉඳලා රූපයට මාරවට ප්‍රශ්නයක් නැහැ. රූපේ ඉඳලා රූපයට මාරවට ප්‍රශ්නයක් නැහැ. නාමයේ ඉඳලා නාමයට මාරවට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ ආවර වෙන හැම තැනකම. මේ සංසිද්ධිය වෙනවා. අපි මේ සිද්ධියට ඇදිලා ගියොත් අන්තර්ගතයට අපිට මේකේ යාන්ත්‍රණය දකින්න බෑ. යාන්ත්‍රණය දකිනකොට අර ඔක්කොම අනුන්ගේ දෙයක් වඩපත් වෙනවා. නිකන් චිත්‍ර කතාවක් වඩපත් වෙනවා. කාටුන් චිත්‍රයක් වඩපත් වෙන එක වටනකම නැති වෙනවා. ඒක වටනකම තියෙනවනම් මේක හේතුඵල දකින්න බෑ. ඉතින් ඒ අතරමැද ඉන්නේ ඒ නිසා ඕක දිගට කරගෙන යන්න මම හිතනවා මේ විග්‍රහය ප්‍රශ්නාවලිය කරලා තනිටටත් යම් ප්‍රමාණයක් කරුණු පැහැදිලි කරන එකක් වෙන්න පුළුවන්. නමුත් මේක අංග සම්පූර්ණ විග්‍රහයක් නෙවෙයි. ටිකට කරගෙන යන කියන එක තමයි කියන්නේ. In reverse, uh, when we started the retreat, we thought we could have personal mentoring most end of the retreat. I was told this is not possible. The question and answer is simple. However, as time progresses, it is important to have a dialogue with the teacher and have a full conversation regarding the experience and practice. This is very difficult to do in front of the patrons of the table. I would be grateful if you relate the situation and offer interviews to people whom you requested. Thank you for your compassion and patience. I also quite thankful for if you all have patience. Be patient. The best will happen. Uh, according to the previous teaching, as I understood, vipassana comes automatically after sankalaya, while mental meditation. However, after yesterday's talk, it appeared to me that one could initiate the vipassana aspect after the native comes while doing the meditation. This uh, this sample. And please clarify this. Thank you. So I will take the opportunity for this one, for the uh, uh, postponed question also. What is the difference between uh, emancipation through the insight and emancipation through the calmness? And this is also somewhat related to that. So yesterday uh, we tried to understand uh, this situation Samat as an answering to the early question and Samat it is related to the main topic we were discussing about. And uh, what I did yesterday was how is the, what is the role of the mindfulness towards the uh, insight meditation and the, towards the calmness. And uh, in that, with that respect, uh, I took uh, some of the quotation from an authentic book called Book of Discrimination or Parisambhita Magga, there the Buddha give four kinds of concentrations. And our question is related to the two of them, but there are two other more. So let me explain the four kinds. The very first one is, whenever catharsis is happening, whenever something you are giving out, whenever you are emancipating from the materialistic thing, generous, there's a kind of a concentration and that is by observing the other person benefit, being benefited by your giving, by giving food, clothing, or giving knowledge, giving first aid, whatever may be. Whenever you give something, your spirituality develops. That's a kind of a one-pointedness. Uh, so therefore, that is called uh, Chagati Muttanam, that those who are benevolent, those who are merito, the Samaritan, by helping others, we get a very good, unique kind of a concentration, one-pointedness, and alignment to the present moment. Whether you are meditator or not, whether you are Buddhist or non-Buddhist, this is a kind of altruistic joy we have whenever giving. That is equal chagadimuttana dana vassaggupattane ekatna. Whenever you are giving, you get wholeheartedly. That very giving is a kind of a uh, concentration. The best example is the mother giving milk to the first child, breastfeeding. The whole thing is concentrated, um, uh, all thing is integrated and it's a kind of a unique example in the world, maybe meditators or not, Buddhist or non-Buddhist. Even the another person can entertain uh, when the mother is milking. So what a kind of a harmony in the world. So it's one thing. So therefore no one is unaware of that kind. It's a common sense. And the second thing is, that particular person is meditating, taking precepts and physical and verbal behavior is being restrained and due to the teacher's instruction or by book understand if I can keep one object a neutral object verifiable object in view with, more and more you keep the object in view with. due to the precise aiming and uh, diligent effort at a time the object and your observing mind come aligned with that also the kind of concentration, that is what we call samatha bhavana. And when and where the object and the observing mind get uh, each other merged, that is called absorption. So this absorption is something like uh, the dhanavasakupattani kattam. Whenever you give something, you get kind of a concentration. But this one is well organized, well mastered. And you can see the object further and after a while, they are come together. More and more if they come together, they come to an electromagnetic field, kind of a uh, magnetic merging happen. And then onward, uh, you can be inside. That's called inside meditation. That's called the concentration meditation and calmness. That is, you are hugged, merged with the counterpart side of the object and then mind and they are come together so much so no obs obsessional kind of defilements. it's a kind of a blissful state in this earth on this on the earth this is the second time that's called cheto vimutti or concentration meditation or concentration out of mindfulness and furtherance when you go further whenever you see the disappearance of the object the a cessation of the object and more and more you observe the object very closely, the grossness of the object is dispersed, you find tiny, tiny particles inside the object. Each and every particle is, is appearing and disappearing, appearing and disappearing. Just like you put a slide under a microscope and when you are magnifying, it is no more the object as such, you see integrated particles. They are fast in movement. And at a time when you see every arising thing has the disappearing nature, so whenever the concentration goes to the disappearing side, there's a kind of a very deep, insightful concentration, still we call concentration, one-pointedness, so when that happens, whether it is your primary object or whether it is your secondary object, whether it is a hindrance, whether it is a materiality, whether it is a mentality, whether it is a projection, whether it is under your very nose, whatever it may be, you can see dissolution. And there is also kind of a uh, magnetizing effect is there. That kind of mentality we call insight or vipassana samadhi uh, appearing then and there. As far as the phenomena is there, appearing then and there, that, inside, uh, that concentration is not kind of an absorption kind of thing. You can see this concentration arising because the object is trans transition. The object is a flux. It is flickering. When you see flicker, when my attention is more going towards the disappearing side, understanding flickering nature and uh, concentrating upon the disappearance is a kind of uh, another equilibrium in our mind. When such a thing happens, you see this observing and seeing this flickering nature itself is a aberration, it's a friction, it's a kind of unsatisfactoriness, everlasting. And ultimately you find whether you involve it or not, whether you observe it or not, which will be happy or unhappy, this is not you. There is something happening in the phenomena. If you consider this as me, you suffer. If you consider this as the natural phenomena, you see, now I, due to my concentration, I can see it. Uh, you get the disenchantment. That is called vipassana concentration. That concentration also known as one-pointedness. So, one person can go absorb into the object and then do away with the nivarnas or hindrances. Another person can completely open, analytical, see the tiny, tiny particles, they disappear. When that disappearance is come to face to face, it's still there no places for nivarnas, no places for the hindrances. You can have clarity of the mind, you can have the concentration. That concentration is momentary. That's called samatha vipassana. And that is leading towards the insight, understanding things is things are in a flux. They are in a, a flickering nature. Transition. Everything is happening according to the law of arising and passing away. Whether you like it or not, that's the reality. But nothing to worry because it never asks your involvement. It is not asking any commitment. So therefore you can see the impermanent nature, suffering nature and non-self. But the concentration you have in the absorption, no chance for the analytical knowledge. So now the Buddha, he says one person go, can go into the concentration with the uh, absorption and then come out of, of that. And again, you have to train how to see the very disappearance of the object or disappearance of the integrated particles. That is called starting from samatha and going to vipassana. And another person can start directly from observing the integrated particles. And there you can see kind of a um, uh, balance is there, equilibrium is there even though you are aiming at the disappearance of the individual particles, and later you can use that same thing and observe a concept like loving kindness, a concept like virtues of the Buddha, concept like death, the concept like rapacity of the body, and there again you can use the same insight meditation to uh, convert into the samatha concentration or uh, absorption kind of. So it's a vipassana starting and ending up with samatha. This can shift one to the other. When and where you, you be thorough about the disappearance and the concentration you gain for the disappearance, ultimately that becomes your norm. No more, you will look into the beginning of the object, you will never no more look into the transition period of the object, you see everything only through the dissolution. Ultimately, dissolution become your main theme. That is the way you become Arya Pukala or enlightened being. Not the beginning side, not the transitional part, but at last everything is disappearing. So that particular person also can see the beginning part, also can see the middle part, but never pay attention. Their main thing is Nirodha, the disappearance, waning off uh, thinning down and been observing that there's another kind of a uh, equilibrium, another kind of a uh, state that is called Arya So therefore, our aim is how the samatha cheto vimutti panya vimutti cheto vimutti means person start with the absorption and later go into the dissolution the panya vimutti means right from the beginning he can see the dissolution in between if he wish Sometimes you can go to the absorption or without absorption, that itself leading to the Adhiyapukkala, that means understand the world is ever dissolving. And both of them are, when you go to the Aryapukkala level, uh, the dissolution is the main theme. So therefore, whether you enters into the absorption through absorption and then dissolution, or oh, starting right from the dissolution and whether you go absorption or not go into the Aryapogala, both are the end result is the same. This is about the path. So this is what uh, uh, another dimension to this Cheto and Panya Therefore, there are some people, they are more appreciating absorption. They are called Samatha Bhavana, Samatha techniques. So with the, often they take concept as an object. But the vipassana, panya vimutti, they can't start with concepts. It must be reality that you have to analyze and chop into different particles and when and where you cut into tiny, tiny particles, the dynamism increases. More and more it becomes dynamic. Ultimately, you can see everything is flickering in a, in a flux, just like a dots you find on the TV screen when the program is not running. Full of dots. Each and everything appearing to disappear. So this is a kind of another temperament of a person, personality type. They can start that as a concentration. That's also called kind of equilibrium, kind of a one-pointedness. So these are the two things. So I hope our early understanding of the few talks earlier and our direct touch under the nose experience, uh, otherwise very difficult to understand this only by a theory, only by rationalization. So you have to, even if you feel you understand, uh, you have to repeatedly do it in order to get the reification, recognition. So more and more you practice the what the Buddhists believe is, you are more and more to the conclusion that everything is dissolving, everything is in a flickerance and disappearance and the uh, nirodha, so therefore nothing to fear. There is no nihilism over there, there is no nasty nature there, this is the nature. That is why some people go through absorption, some people go directly. So that is what I wanted to uh, share as, a, as an answer to the postponed question. But uh, this question also, I hope, answered by the same token. These are the preliminaries at the beginning. After a certain amount of momentum only, uh, you directly develop kind of a controlling nature about the object the concept of reality, when that happens, you can get to the object and get absorbed, or you can still be analytical. That is the, point that I uh, explain. Going immediately, be with the object and familiarly with the object is a preliminary. Without that, you can't do neither. You can write from the, the beginning, you can be analytical. even without that, you have to first develop face-to-face -face with the object familiarity with the object, consistency with the object, with that only, with that recognition, with uh, friendliness, that is familiarity only, either absorption or analytic, analysis can take place. It is like mm, if you wish to do some embroidery, you have to fix the cloth in the frame, otherwise you can't do embroidery. The fixing is must or even after the embroidery cloth is fixed, uh, these two methods can happen, either sam samatha way or vipassana way. But it's basic fixing, uh, without that, this kind of tiny little thing you can't do. You have to fix the frame first. And once you have developed, you may develop a lot of skills, lot of ways and means, but at the beginning, other variables must be fixed. Then only mindfulness and the concentration, mindfulness and the wisdom, wisdom uh, can work uh, unhinderedly. The fixing of your uh, the morality, moral uh, behavior, and understanding this is the object you are going to work with, and these must be fixed. And you understand this is my primary object, this is others, and these things give a confidence for you whether you are progressing or not, or whether you become bewildered, or you become consistent with the object. I have heard you mention Mahasi, Mahasi Sayadaw and Ajanta. Ajanta. Is the meditation technique or practice the same? Could you please explain? Both of them are vipassana bias or insight bias. That is the similarity. There are a lot of other discrepancies, discrepancies also, but both of them are uh, towards vipassana. That is a similarity. අසස්තරන්නේ උදෑසන විස්තර කළ පරිදි දැනසාගතා. ආනාපාන අරමුණ නාසය දැකීම ආනාපාන අරමුණ පස්සේ දැකීම පසු යෝගාචරයේ සිට ස්ථිරසාර වෙනසක් සිදුවන්නේ. ඕන විපස්සනායේ නිවර්ණය සිදුවන්නේ එකට. මේ යෝගී ආයතනයේ භාවනා ජීවිතේ කඩිනම් සිදුවසාර. වෙන්න පුළුවන් ඒ කිසිසේත්ම නොදැනී ගණන් ගන්න යුතුවත් යනවා. කඩීමක් වුණොත් ඒ කියන්නේ හොඳ කල්යාර මිත්‍ර ආශ්‍රයක් ලැබිලා තියෙනවා හොඳ මූලික ශක්තිය තිබුණොත් ඒක කඩීමක් කරගන්න. නැත්නම් අනික් කෙනෙකුට ඒක දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. භාවනා වැඩුණා වෙන ගුරුවරයෙක් කාට යන්න පුළුවන් වෙන අරමුණක් කාට යන්න පුළුවන්. කඩීමක් වෙන නොවෙන එක ස්ථිර නිශ්චය දෙයක් නෙවෙයි. ඒ තමන් ඒ භාවනාවට දක්වන සාධාරණ භාවය යනවා තමයි කඩීමක් වෙන නොවෙන එක තීන්දුවේ. වුණොත් නම් කඩීමක් ඒක ෂුවර්. සාකච්ඡාවේදී විතක්ක ਵਿਚාරය නන්ද සමනන්තා මාසය. ඒක සුදු විස්තරයක් වෙනවා විතක් උපරන්නේ. අප පළවෙනි පළවෙනි දිනේ දේශනාවට අහුම්කම් දෙන්න. ඒක හොඳට ඒ ටික විස්තර වුණා. ඊට පස්සේ ආයෙ දැන් මතක නැත්තම් ඒක නිසා තමයි රෙකෝඩින් කරන්නේ. ඒකන පොඩ්ඩක් නැවත ඉඳසලා ඒ දෙක අහන්න. එතකොට ඒකෙන් අල්ලගතයි විතක්ක ਵਿਚාරය. අවසාන අවස්ථාව පරයන්කේදී විපාක ඇතුළත නැතුළත ඇතුළත වෙලා ගන්න වේදනාව අද සිටේ නිවියක් ප්‍රත්‍යස බලා සිටින. කලින් දුරු සිටේ දැනෙන විදස කරගෙන. සෑහෙන උපේක්ෂාවකින් පසු අවසන් වන වේදනාව තාත්කයක් කීයේ විපාකාව නැති. ඒ අතර මුදේ සිටිනගේ පිටකාව ගති විදතරාගෙන කරන මේ සත්‍ය දුෂ්කරයි. අවසානයේ මම කියන්නේ ඕනෑ වේදනාව සතර මුලදී වඳුන ඒවා ගෙවීගෙන සෑහලක් හෝ යටතේ සිදේ යන්නේ. කෙසේ නම් මනසේ පාරම්පරික අසුරක්ෂා පවතී. ඒවා වැඩි දියුනේ ඉස්සරහට මගේ නිවිද අතේ සැකයක් පවතී. හේතුව නොදැනුවත්ව මස්පිල් කරක කලකට සිටින ධර්මයක යනවා. අපේ වේදනාව දැනීම, දැනීම. ඒකට කරකටම හෝලෙකින් සැහැල්ලු. ඒ සැහැල්ලු මුලදී වඩා සාපේක්ෂ වෙනවා. පරයන්ක නැගී සිටින පසු වේදනාව පාදගන්නේ විනාඩි දෙක ඇතුළත සක්මන් කිරීමයි. මේ උසාවය හරිමාගෙන නැතුව කරත් වෙනා දැන්න අනාගත ඉලක්කය. ඔබ වාසේ දවසවල ලැබෙනවා. තොරතුරු ටික හොඳයි. ඒ කියන්නේ තමයි අත්දකින්න දේ. ඉතින් මේක පරියන්කේදී විතරක් නෙමෙයි කකුල වල වේදනාව එන්නේ. පරියන්කේදී විතරක් නෙමෙයි කකුල වල වේදනාව දුරු වෙන්නේ. හොඳට බලන්න සක්මනේදී මේක වෙන්නේ කොහොමද කියලා. එතකොට බලන්න සක්මනේදී ඉරියව් මාරු කරන නිසා බොහෝ වෙලාවට මේ වේදනාව එන්නේ නැහැ. නමුත් සක්මනක ඒක වෙන්න විනාඩි 35ක් විතර පයින්නවා. පයින්නකොට බලන්න ඒකෙත් අපිට වේදනාවක් වගේක් එනවා. ඒකෙත් වේදනාවක් නැති වෙනවා. ඊට පස්සේ මම ගෙදරතර ඉන්නකොට තමන්ගේ කය දිහා බැලුවොත් ඒකෙත් තියෙනවා මේ හීරි ගති. එකතරක ඉන්නකොට ඇඹරෙන ගති. ඒ නිසා අපි නොදැනුවත් හරි වස හරි පරි ගස ගන්න හැටි. ඉතින් අර පරියන්කේදී ඇති වෙච්ච අර වීරත්වය ඇතුව පරියන්කේ ඇති වුණා වූ ඒ නිරීක්ෂණ ශක්තිය ඇතුව සක්මනක් බලන්න පරියන්කයක් බලන්න මොකද එකම ඇඟනේ. ඒක නෙමෙයි. අජත්ත අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අරවට අරවට යොදවලා බලනකොට මේ ලැබිච්ච අත්දැකීමම Tamanට තේරෙන පටන් ගන්නවා. ඉරියව් මාරු වෙන, වේලාව මාරු වෙන, ස්ථානේ මාරු වෙන හැම වෙලාවෙම අපිට මුළු ලෝක පරිශනාගාරයක් වගේ. මේ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙන පරියන්කය නෙවෙයි. උංගෙ දෙනකොට පටන් ගන්න පරියන්කේ. හැබැයි ඒක සක්මට දාලා බලන්න ඕනේ. පරියන්කට දාලා බලන්න ඕනේ. ඒකට සමාධිය නම් පරියන්කේට වැඩි සක්මනීදී අඩුයි. ඒ චින්ත වැඩවලදී ගොඩක් දුර්වල වෙන්න පුළුවන්. නමුත් මේ වේදනාව පිළිබඳ ප්‍රශ්නේදී පරියන්කේට හා සමාන අත්දැකීම් නැත්තම් තොරතුරු රාශියක් අපි ඉදිරියදා ජීවිතේ බලතයි. ඒතකොට ඉදිරියදී Tamange නෙවෙයි ළඟ ඉන්න මිනිහා නලියනවා නම් කෙලස්. එච්චරයි කියන්නේ. ඔය වට්ටක් කරනකොට මුඩරට නට බ්‍රේක් dance දානකොට ඒක දිහා බලන ඉන්නකොටත් අපි කෙලෙසකට තමයි පවන් සලන්නේ. ඉතින් බැලුවට ඒකෙදි රෝෂයක් ඇත්තේ නැහැ. නමුත් මේ අපි මෙතෙක් කල පරියන්කේ ඉගෙන ගත්ත දේ දේවල් වලට යොදලා බලනකොට පේනවා නලියවන ගාය, කඩි ගාය. ඉතින් ඒක නලියන ප්‍රමාණය අඩු වෙනවනම් තපස. tempat වෙනවනම් තපස ඒක කියන හික්මීම, සීන්ද්‍රිය සංවරය, බයලජ්ජාව ඉතින් මේ වයසට කියලා කරගන්න දෙයක් නැතුව තන ඇනෙන එක නෙවෙයි මම මේ කියන්නේ. ඔක්කොම කකුල් මිරික පල්ලා මේ වරක මේ කරපල්ලා කියන එක නෙවෙයි. උන්ට හයි හත්තේ තියෙනකොට මේක බැලුවොත් වෙන්නේ අපි මෙතෙක් කල් මොකද්ද කරේ? ලෝකයක් නටවන අතර අපිත් නටන එකනේ. ඉතින් ඒකල අපිට ඒයිද සාන්තියක්. තියේද මේ සැනසීමක්. ඊට පස්සේ තේරුම තියෙන එක නෙවෙයි කවදා හෝ සම්‍යක් මාර්ගයේ තීරණය කරගෙන නතර කරන්න කී දවසේ තමයි තේරෙන්නේ මේ හතර දෙනා යක් නයි හතර දෙනෙක් වගේ මේ හතර මා භූ ධාතු මෙතික්ලා සනසන්ට උණු වතුරෙන් වැල් වතුරෙන් සනසන්න උත්සාහ කරාට ඒක නතර කරන්න කී දවසේ තන්නේ කර මේගොල්ලෝ යුද්ධ ප්‍රකාශ කරනවා උණ ගැනෙනවා අරලිඩ එනවා මානසික අසහන එනවා වක්කාර එනවා ගැහෙනවා සැලෙනවා දඟලනවා මත් වෙලා කපුවෙක් පටලවුණා වගේ. එබැවින් මේක ගන්න බොන්න දෙනකන් ඒත් කරදර කරා. මේ නියත නිසියාකාරය මේකයි කියලා දැනගන්න කීය ගම මොකුත් නැහැ යකා ගැහුවා වගේ. ඒකයි කියන්නේ මේ වයසට යනකන් ඉඳපා මේ වැඩේ පොඩ්ඩක් කල්ැතුව ලෑස්ති කරන්න ඕනේ. ලෑස්ති කරලා බලනකොට තේරෙනවා බුදුචානන්සේ කිව්වනේ මේ පිට 1000ක් දෙනවට වැඩිය හොඳ ඔබ උඹයන්ගේ දිනාගන්න එක කියලා. Tamange ශරීරයේ මේ ඇති හැටි දක් ගන්නවා කියන එක. ඉතින් මේක පුංචි කඩ දොරක් තමයි කඩයිමක් තමයි වෙන්නේ. පරියන්ක දකපු එක. ඉතින් ඒක බලය යොදලා බලන සක්මනට චල බලන්නේ දින දවසේ බලන්න අනික් කෙනෙක් දිහා. මේ මනුස්සයා මේ විදිහට ඇහිසිරෙන්නේ මොකද? ඒකම තමයි මගේ ශරීරෙත් ආයෙම මේ මනුස්සයා හැරෙන එක වෙන ලෝකයක් මේක එක ලෝකයක් නෑ ඔක්කොම හතර මහා ධාතුන්ගේ සෙල්ලම තියෙනවා. ඒ නිසා බලනකොට කියයි කේල් ගා ගන්න දෙන්නේ මොල් ගා ගන්න දෙන්නේ කියලා. ඒ තමනුත් ඒ ඒකමනේ කරන්නේ. ඉතින් ඒතකොට මේ ගස් කොලන් නැටුවත් ඉරහඳ පායවුවත් විශ්වවල වෙනසක් ඇති වුණත් ඒ සියල්ලම සිද්ධ වෙන්නේ මේ තමන්ගේ ශරීරේ මේ තමන් අස්පනා පිළ දකින්න. ඒ නිසා මුළු ලෝකෙම පිළිබඳ අවබෝධ කරගන්න ඕන නම් වාඩිලා ඉඳලා තමන්ගේ අංග පිළිබඳ පූර්ණ අවධියක් ගන්න. ඊට පස්සේ ගාජ්‍යත් පහිටවදිට සංසන්දනය කිරීම ඕන වෙලාවක් කරන්න පුළුවන්. ඒක මේකට ලොකු ගැල්වනයිස් කිරීමක් වෙනවා. එහෙම නැත්නම් මේක පන්නර හිටීමක් වෙනවා. ඒ නිසා ක්‍රම දෙකකට මේක බලන්න පුළුවන්. එකක් තමයි පරියන්කේදී මොකටද ගැඹුරට යන්න පුළුවන්. තවත් වේදනාව විතරක් නෙමෙයි සංඥා පැත්ත කොහොමද? මේ වෙනකොට තමන් කරන ප්‍රතික්‍රියා සංස්කාර පැත්ත කොහොමද? එතකොට මම හරියට වැරදුනා කියලා හිත මේක විනිශ්චය කරන්න හදන පැත්ත කොහොමද? ඒකෙම යනවා. වෙන වෙන ඉරියව් වල බලන්නත් පුළුවන්. එතන වෙන වෙන පුද්ගලයෝ සත්තු අතර සිටුවෙන හැස් බලන්න පුළුවන්. එතකොට මේ විශ්ව භාෂාව තේරෙන්න පටන් ගන්නවා. ඔක්කොමල වැඩ කරන එක භාෂාවක්. ඒකට පුංචි රංකිරකට කැමක් විතරයි උතන සිද්ධ වෙන්නේ. ඒක ඉතින් අර විදිහට වවා ගන්න එකයි තියෙන්නේ. අවසාන ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකදී ආශ්‍රස් ප්‍රසවාසයේ අපට දැනෙන්නේ නැතුව ආශ්‍රාසයේ ප්‍රදැනෙන බව ඒ වෙන්නේ ආශ්‍රස් ප්‍රසවාසයේ මුල බව. ඒ මධ්‍යම ප්‍රතිපදාව බව අසහාය. මතක තියාගන්න. ආශ්‍රස් ප්‍රසවාසයේ එකක් පිළිගන්නේ. අගදලේ එක ගැලීමට අවකාශයක් ලැබීම ආශ්වාස ප්‍රශ්වාසයේ අධ්‍යයනයේ අදහස් කෙරෙන්නේ මොන ආස්ථාවකයක් පරිලෝකණය කරන්නද ඒවත් මට දැනට ඉන්නේ මෙතනයි කියලා කියන්නේ නැතුව මම මේක මුලින්දලාම කිව්වේ මගෙන් අහන්න එපා. මට දැන් පේන්නේ මේ ටිකයි කියන්නේ නැතුව බලන්න ඕනේ හැටි අහන්න හදනවයි කියලා කියන්නේ. මේ ඉපදිච්ච නැති දරුවෝට කේන්දර ලියන්න හදනවා. කරුණාකරලා දැන් මම කරන්නේ මොකද්ද? මට තේරෙන්නේ මොකද්ද කියලා තොරතුරු ටික දෙන්න. එතකොට නම් ඊගා ප්‍රශ්නේ අහන්න සුදුසුකමක් තියෙනවා. වළංගු වාහයක් තියෙනවා. නැත්නම් අර මම මෙහෙම කරලා තියෙනවා මෙහෙමලු දැන් මොකද කරන්න කියලා අහනවා. මේ සත්ත පහක්වත් Tamange අර අත්දැකීම සම්පන්න කරන්න මේ මේ කෙලෙසෙදි දරින්න එපා. ඒ නිසා ඒක වார்த்தාවට ඇතුල් කරනවා නම් මට නැවත නැවත මතක් කරන්න වෙන්නේ නැහැ. මම ඉල්ලා හිටපා එළිය පෙක නැහැ. කරුණා කරලා දැනට Tamanට පේන හැටි මේ සාකච්ඡාවට සභාවට ඉදිරිපත් කරන්න කියලා. නැත්තම් ඊට යන්න බෑ ඉදිරියට. ඒ ඒ තොරතුරු නැතුව. දැන් හරි ෂෝක්නේ ප්‍රශ්න ඉවර වෙලා තියෙනවා. අනිදායක මොකද කියන්නේ? ඉරණේ 45 ගිහිලා තියෙන තරණේ 45ක් තියෙනවා. ඔව් තාම එකක් හැබැයි මට මතක නැතුණා ඒකත් මේ දීපිත ප්‍රශ්නයක් අරගෙන ගියා මම මේක බලන්නම් කියලා බලනකොට මේක මේ වචන වරද්දාගෙන තියෙන්නේ ඒ නිසා ඒකත් මේ විචීදී මම මම පහත දක්වන කාරණාද අසහයත්මි ආස්වාදී ආදීනවසා නිස්සරණය අවිහිංසාව අව්‍යාපාදේසා නිස්සරණය මේවට අදාළ ප්‍රායෝගික අවස්ථාවන් මෙන්ම උදාහරණ සහිතව දක්වන්නේ නම් අගේ කොට සලකමි ඉතින් මේකදී ඇත්තටම මේ නිසන්න කියන වචනේ වරද්දාගෙනයි මේ ප්‍රශ්නය තියලා තියෙන්නේ. අවිහිංසාව, අව්‍යාපාදී සහ නික්ඛම් මේ මිසක නිසරණේ නෙවෙයි. ජීන්සයර වයර් පොටක් මාරුනාට පස්සේ ඉතී ප්‍රශ්න ඇති කරනවා. එනිසා ඒතන තියෙන වචන සෙට් එක වෙන තුනක්, මේකේ තියෙන වචන සෙට් එක වෙන තුනක්. දෙකටම මේ නිසන්න කියන වචනේ දාගත්ත නිසා මේ ප්‍රශ්නය තියලා තියෙන්නේ. ඒ නිසා මට මේ කියන්න ඕන තිබුණා මේ කොලෙත් ගෙනල්ලා ගොඩක් අද මතක නැතුණා. එනිසා මම කියනවා මේක මේ වගේ තමයි ඉතින් අපි එක එක ඈඳුතුපද වචන කට්ටල ඉගෙන ගන්න. ඒක පැටලුණාට පස්සේ ඉතින් අපි ගොඩාක් වැරදි පැත්තවල් ගියේ කල්පනාවට වැටෙනවා. ඒක ඉතින් අර වචන හරියට තේරුම් ගැනීමෙන් හරි. ඒ නිසා අවිහිංසාව අව්‍යාපාදේතන නිස්සරණය නෙවෙයි, නික්කම්මේ කියලා මතක තියාගන්න. නිස්සරණය නික්කම්මේ පොඩි පොඩි සමානකම් තියෙනවා. නමුත් ඒ විදිහට දැකත්තර පස්සේ එච්චර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මේ නෝනමත් ඉල්ලලා තිබුණා සිංහලෙන් කිව්වට පස්සේ ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේෂන් එකක් දෙන්න කියලා. ඉතින් සිංහලෙන් කියන එක මම හිතන්නේ ඊයේ රෑ දේශනෙවිදී අපිට අපිකට වෙලා ගත්තයි කියලා. ඒක මට තවදුරටත් ප්‍රශ්න තියෙනවා අපි ඒකට සාදර වෙමු. මේ කල්දාව ප්‍රශ්නයක් මේ අපි ගත්තේ ඉංග්‍රීසි. ඔවන්සේ දේශනා කරලා සඳහන් කරන වංගා ප්‍රශ්නාව ගැන කියන්නේ අරමුණු කරන්න බැරි ගන්නේ බලන්නේ කියලා. නිමිති නොවන නිමිත්ත කරන්න බැරි බලන්නේ කියලා. ඒකක් ඉස්සරහට සංවාසී කියන්නේ සිතිවිල්ලක ඇවිල්ලා අවසන් වීම කියන්නේ අපි සමාජයක් හදාගෙන ඒවලදී විලෝපිතේ වීම යන කියලා කියන එක නැත්නම් නෑ ඒක ප්‍රකාශ කරන්න බෑ. නිරෝධයේ බලන්න, භංගයේ බලන්න කියන එක එහෙම ප්‍රකාශ කරන්න බෑ. නිරෝධයේ භංගයේ පේන විලාට ඒක ප්‍රතික්‍රියා කරන්න එපා කියන එකයි මෙතන කියන්න තියෙන පරිදි. ඒක පෙන්වන්න පටන් ගන්නවා. පෙන්වන්න පටන් ගන්නවා අපිට වක්කාර වෙනවා. අපිට කම්මැලි වෙනවා. අපිට නීරස වෙනවා. අපි තමලා ගන්නවා. අනේ ප්‍රතික්‍රියා කරන්න එපා. ප්‍රතික්‍රියා නොකර සිටීම මිනිසිනින්ද භංගයේ වෙන්නදලා යන්නදලා බලා සිටීම තමයි. හැබැයි භංගේ හදලා බලන්නත් බෑ. ඒක දිහා බලන්න බලන්න තියෙන්නේ භංග වීම නෙවෙලා තියෙන්නේ. ඒ නිසා ඒක බලන්න කියන්න බෑ. ඒකට නොබලන් කෙලස් පැන නගිනවා. ප්‍රතික්‍රියා එනවා. නීරස වෙනවා, කම්මැලි වෙනවා, බය වෙනවා, අසරණ වෙනවා, සාඩිය දානවා. අන්න ඒ ප්‍රතික්‍රියා නොකර මේ සිද්ධ වෙන දෙයට ඉදාරින එක කරතයි. ඒක මේ සක්‍රියව කියන්න බෑ. අකිරියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අකිරියෙන් තමයි ප්‍රතිපද පිළිපදින්නේ. ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. මොකද ඒ මම දක්ුණා සක්මන් කරනකොට දැකීමේ වම දක්නේ දැනීම ඒ වෙලෙකද ඒකේ වාක්‍යයේ එහෙමත් පේන වෙලාවක් එනවා පේන වෙලාවට අපි ඒකට ප්‍රතික්‍රියා කරන්න හොඳයි මේ වැරදිලා මේක ආපෞසෙන් මම හිමිට සංගලාය වම දකුණ අල්ලන්න ඕනේ කියලා දඟලන්න එපා. භාවනා කරන යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ වම දකුණේ නොදැක්ක පැති වගේක් පේන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ පච්චාපුරේ සඥේ. වම සීග්‍රයෙන් බලනවා කියන්නේ දකුණේ නිරෝධය නොබලන. වම බර ගන්නවයි කියලා කියන්නේ දකුණ බර අරිනවා. අපි හිත සාමාන්‍යයෙන් ගන්න බර අල්ලුවාට අර ගෙවෙන බර දකින්න නැති වෙන්න අපේ මනස හැදිලා තියෙනවා. ඉන්ද්‍රිය හැදිලා තියෙනවා. මොකද සතිය හොඳට සක්මනේ කරනකොට වේලාවක පේනවා. වතුර ඇතුලේ විදිනකොට කොහොමද? මුළු කකුලේ ක්‍රියාවලිය හට ගන්න බරා ගන්න පැත්ත විතරනේ බර ගන්න පැත්තක් තියෙනවනේ. බයිසිකල් එක පැඩල් එක පදිනකොට බර දාන පැත්ත විතරක් නෙවෙයි අර පැත්තෙන් බරා ගන්නකොට මේකේ බර නිදහස් වෙනවා කියන එක මුළු චක්‍රෙම තේරෙනවානේ. ඒ මුළු චක්‍රේ තේරෙනවා කියන්නේ මේ මුළු කකුල මමතක වෙලා නේද? එතකොට තේරෙන පටන් ගන්න වම හොඳට බලන කිව්වොත් දකුණ මතක වෙනවා. දකුණ බලන කිව්වොත් වම මතක වෙනවා. මෙතෙක් කල වම දකුණ බලනකොට දැන් බලනකොට වම දකුණ බලන්න බෑ. රේඩියෝ එකේ channel දෙකක් එකවර අහන්න බෑ. අපි අපි හිතමු ක්‍රිකට් මැච් එකක් යනවා කොමෙන්ටරි දෙනවා සිංහල එකයි ඉංග්‍රීසි එකයි. අපි මැච් එක ටෙලිවිෂන් එකේ බලන ගම රේඩියෝ එක දාගන්න පුළුවන්. කොමෙන්ටරි සාන අපිට ඕන සිංහල ඉංග්‍රීසි දෙකම අහන්න එක රේඩියෝ එකේ. රේඩියෝ දෙකම වැඩ කරත් අහන්න බෑ. අහන්න කියොත් එනට එක දෙක වෙන එක නෙමෙයි ඒක තවත් අනාගන්න එකයි වෙන්නේ. නිසා ඉස්සරහට යනකොට පඬිතුට ඒ දණ්ඩ යන්න බෑ කියලා කතාවක් අහලා තියෙනවද මන් දන්නේ. පඬිතුෙන්ද බෑ ඒ දණ්ඩ යන්න. බල්ලන්ට උරන්න යන්න පුළුවන්. පඬිතේ කල්පනා කරනවා මේ කකුල තියලා ඊගාවක තියෙනක බැලන්ස් එක කොහොමද? අනේ ඌ වැටිලා. සක්මන් කරන එකත් බෑ කරන්න. භාවනා හරියාගෙන යනකොට නිකන් ඩෝප් වෙනා වගේ තියෙනවා. එහාට මෙහාට වැනෙන්න වගේ තියෙනවා. ඉස්සරහට යනකොට පස්සට යනවා තියෙනවා. ඉතින් යෝගාවචරය වහාම ගිහලා පැන්ඩෝල් පෙත්තක් බීන ටිකක් වෙලා ඉන්නවා ආහියට සක්මන් කරන්නේ. ඒකල ආයෙවිල්ල කරනකොට ආයෙ කරකවටවනවා. ආයෙ ගිහලා පැන්ඩෝල් යපනවා. අන්න ඒ ඒ තකතිරුකම කරන කමේ කන්ට්‍රෝල් කරගන්න බැරි එකේ තමයි ධර්මයේ පේන්න හදන්නේ. ඕක හේම බාධා කරන්නේ නැතුව හැල්ම කඩා ගන්න නැතුව යනවා කියන්නේ. ඒක ඉතින් දීස් වැඩක්. ලොකු ජීවිත පරිත්‍යාගයක් අවශ්‍යයි. ලොකු ලෑස්තියක් ඕනේ. ලොකු ඊට ඉස්සර වෙච්ච අත්දැකීම් රාශියක් වරද්දාගෙන අත්තරදි රාශියක් වගේ දොරට ගන්න හරි ඕක ඉවර කරන්න බෑනේ. වෙන වෙන ඕන ගිනි අඟුරක් වෙච්ච ආවේ මම ඔන්න යනවා කියලා. ඊහා වැටෙන්නේ නැහැ මොකක්වත් වෙන්නේ. සංග මගේ dissolution disappearance is disappearing it is just like a firework go up there and just burst off and they disappear. Kind of a kind of a breaking up, but not going into particles. You see, all the particles burned off. One minute. For that, there's a one person wrote a complete book, Going to Pieces Without Falling Apart. The thing, all of crack, but completely not dissolved disappearing. It's just cracks. You can see all ceramic wares. At the beginning, it is a one unit. Then, you know, tap on it, you can get the metallic sound. There are a lot of cracks, but still the vessel is as such. So we feel it is its value gone. It's very old. And it is, it is something used. But this way of it is dissolving slowly, slowly, slowly. An ultimate crack off. But before crack, falling apart, it is as if breaking off particles are there. One philosopher mentioned the cracked vessel is more valuable than the new one according to old Chinese values. They consider that it is, it is antique. It's cracked. So cracked thing is much valuable than, in that sense, all crocks. Very valuable. So audience will be very happy that when you become more and more old, you become more and more valuable. But they are cracks. Cracks. So therefore, the, the cracking nature is a sign of advancement. But we consider it as a bankruptcy. So then, we become desperate. We, become, we lose our heart. We become discouraged. That's a cracking is a, it's a, it's a, it's a, a part and parcel of the game. So, be ready for the crack. Be ready for the dissolution. That is what called Bhanganupassana, Bidhi Bidhi Yana in Sinhala. So whether you try to look away or not, it's a fact. Be ready with it. මේකට නම් සෙත් දෙන්න වෙනවා මයික් එක. <laughs> ඔබ මයික් එකට කතා කරා. ආ මයික් එකට නෙමෙයි කතා කරන්නේ. ඔය මයික් එක උගතල් කරනවා. ඇත්තටම ඇතිව නැතිවම ආවනම් ඇතිවීම නැතිවීමේ ඇතුළ පිට දෙක නැහැ. ඇතිවීම නැතිවීම කියන්නේ මුළු යුනිවර්සල්. මේ එකක ඇතිවීම නැතිවීම පේනවා තව තැනක යුනිට් එක පේනවා කියන එකක් නෑ. මයින්ඩ් එක හොඳට වෝම් අප් වෙලා ආවට පස්සේ ඇතිවීම නැතිවීම පේන්න පටන් ගන්නවනම් ඒකේ me and not me කියන බවුන්ඩරි කඩලා යනවා. හොඳට අත නැතිවීම නැතිවීම නෑ මෙතන නැතිවීම නැතිවීම කියන මම කෝකද බලන්න කියන ප්‍රශ්නේ ප්‍රැක්ටිකලි එන්නේ නෑ. රහසක් කියනවා කියන්නේ මේක මේ මයික් එකට කතා කරන්නේ. ඇතිවීම නැතිවීම දෙකේ නන් ලෝකල් කියලා තමයි දැන් වෙස්ට් එක දැන් අපි දාලා තියෙන වචනේ. නන් ලෝකල් ඒකේ අපිට එතන මෙතන දඩදඩ ගාලා දැන් සරසුලක් ගැහුවට පස්සේ ඒකේ හෙල්ලෙන ප්‍රමාණය දිහා බලනවා සරසුල ඉදිමින වගේ පේනවා මිසක කොතන තියෙන කියලා කියන්න බෑ. සරසුල නන් ලෝකල් නේ ඊට පස්සේ ඊට පස්සේ ভাইබ්‍රේෂන් එකක් එනවා හැඩේ වෙනස් වෙනවා ඒ වගේ තමයි. මේ gediya දැකපු එක ඔළුවේ තියෙන gediya දැකලා පස්සේ ඔළුවේ තියෙන gediya තුල ෆ්ලක්ස් එක දකින්න පටන් ගත්තා නම් ඒ දැකීම තුළ කකුල දිහා බැලුවොත් ඒකත් ෆ්ලක්ස් එකට යනවා. ඒක flux it's a, it's a, it's a flickering. ඒ flickering nature එකේ no in no out. ඒ කියන්නේ මේක තාම මුරුදු නෑ. තාම පුරුදු වෙලා නෑ. ඒ කියන්නේ තාම හොඳට රත් වෙලා නෑ. ඒ නිසා එහෙමම යන්න. ඊට පස්සේ මේ ෆ්ලක්ස් එකට එනකොට තියෙන ගතිය තමයි සමස්තේම එනවා ඒකට. ඒකේ ඉන්ටිග්‍රේටඩ් පාටිකල්ස් බලන්න බෑ. මේ කකුල, මේ බඩ, මේ මගේ ඇඟ, මේ මගේ ඇඟ නොවේ කියනවා එන්න බෑ. එතකම්ම යන්න ඕනේ මේ. ගියාට පස්සේ තමන්න තේරෙන පටන් ගන්නවා මේ ඇතිවීම නැතිවීම දෙකේ ආධුනිකය ඇතිවීම පැත්තට බරයි. ප්‍රවීණයා නැතිවීම පැත්තට බරයි. මොකද නැතිවීම බයලවන සුළුනේ. නැතිවීම නිෂේධනයි. නැතිවීම අභාග්‍ය සම්පන්නයි. නැතිවීම අවාසනාවක් කියලා නේ තියෙන්නේ. නිසා ඇතිවීම දකිනකොට අපි හරි ආසයි ඇතිවීම දැක දැක දැක දැක නවම අදහස් කරනවා. නමුත් බුදුරජාණන්සේ කෙනෙක් ඇති වෙන්න පෙන්නකොට ඇතිවීම නොබල නැතිවීම පමණක්ම දකින ගන්න යනවා භංග විතරක්. ඒකට මේ මනසට පේන්නේ මේ ලෝකයේ ඇඟිල්ල ගහන්න තරම්වත් විශ්වාස කරන්න පුළුවන් චිත්තක්ෂණයක්වත් තනක්වත් නැහැ හැම තැනම දිදර දෙතර දෙතර විපුල විපුල පුපුරු ගගහ යන එකක්. ඒක ඒක ඒක දිහා විනිශ්චය කරන්න යන්න එපා. ඒ යන පාරෙම තව එනර්ජයිස් කරන්න. තව එනර්ජයිස් කරන්න. එනර්ජයිස් කරලා පස්සේ ඔක්කොම ඒක නිකන් අපි ඉටි ටිකක් උණු කරනවා කියලා හිතන්න. ඉටි උණු කරනකොට මැද බබුල දාගන්න එන්නේ. පිට තියෙන්න පුළුවන් පොඩි පොඩි ඉටි කැලි තාමත් හයි වෙච්ච නැති ඒවා. නමුත් ඒක දිගට රත් වෙලා යනකොට මුළු එකම එකට බබල් වෙන්න පටන් ගන්නවා. ඒක ඔතේ දාන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී අපි සමස්තය බැලීම තමයි අපිට හම්බ වෙන අතිරේක ලාභය. අපේ හිත කැමති මගේ ටික බලන්න. උඹේ ටික අයින් කරන්න. දැන් අපි මෛත්‍රී කරනවා කියලා මගේ දරුවන්ට මෛත්‍රී කරාට සියලු දරුවන්ට මෛත්‍රී කරන්න බෑනේ අපිට. බුදුහාමුදුරුවෝ මේක නෙවෙයිනේ. මාතා යතා ඥාපුත්තං ආයුසා ඒක පුත්තමන් රක්කේ ඒවම්පි සබ්බ භූතේසු. තමන්ගේ දරුවගේ සීල දරුවන් දිහා බලන්න. එහෙමනේ අපි හිත බලන්නේ. යාගේ බබා නිකම් බබා, මගේ බබා මගේ බබා. ඒකද මෙතන කරන්න තියෙන තව එඩිටයිස් කරන්න. තව මේ පාර දිග යන්න ගියාට පස්සේ වෙනවා මේ ෆ්ලක්ස් එක දෙන්න පටන් ගත්තට පස්සේ ඒකේ මුල මැදක ભેදයක් නැහැ. ඔක්කොම එකට පැහෙන්න ගන්නවා. පැහෙනකන් විපස්සනා පටන් ගන්න. එතනින් මෙතනින් පැහැුණට ඒකමයි. ඒක බලන්න යන්නත් එපා. කරන්න දෙන මේකටම දර දාලා උතුරපත්තු කරලා එනර්ජයිස් කරලා ගන්නවා. රහස් කියලා මට බෑ. මයික් එක මේ ඇන්ගල් එකට තියාගන්න දන්නේ නැහැ. මම හොන්තුවක් වෙන්නේ. මම සංගීතයකෙත් තියෙනවා සංගීතය කණ්ඩායමෙත් තියෙනවා නේ. ඩිස්කලිෆයි කරනවා. හා. මනස දිහා බලන්නේ. මනස දිහා කවුද බලන්නේ දැන්? හොරාගේ අම්මෙන් පිටාන්ටනේ හදන්නේ. කොහොමඩක්වත් මනස මනසෙන් මාඩ නාඩගම් පෙන්වන්නේ නැහැ. මැජික් කාර්යය කවදාකවත් මැජික් එක පෙන්වන්නේ නැහැ. සා මනස දිහා බැලුවයි කියන වාක්‍යම ග්‍රැමටිකලි රෝන්. මනස හැදිලා තියෙන්නේ කොහොමඩක්වත් පෙන්වන ගේමකට නෙවෙයි වසංගණ්ඩා හැදිලා තියෙන්නේ. මනස දිහා බලන්නේ කවුද? ඒකයි බුදුහාම කියන්නේ ද්‍රව්‍යයක් අරගනින් ද්‍රව්‍ය ගත්තාම ඔය ඔය ගේ ඔය පැටලිල්ල දැන් පටන් ගන්නකොට මේ ද්‍රව්‍යයක් තියා බලනවා කියන්නේ වෙන්න පුළුවන් ඒක ස්වභාවෙන්නේ අපි concept එකක් දිහා බලනවා මනස දිහා බලන ඒකනේ පටන් ගන්නකොට falsified base එකක් තියෙනවා සේනාසන ලයිස් විතරේ මම දන්නේ අපිට කොමියුනිකේට් කරන්න නම් ඔය මනස නෙවෙයි පෙන්වන්නේ. තමන්ගේ අත්දැකීමක් තියෙනවා. විද්‍යාන පිටි වශයෙන් වෙන් කරන්න බෑ. එනර්ජි එකක් තියෙනවා. ඒක කොස්මික් ඩාන්ස් එකේ ඉන්නවා. ඒක දකින්න පුළුවන්. ඒක දකින්නේ මනසෙන්ද මොකෙන්ද කියන එක අපිට එතකොට දකින්න අසා දකින්න දෙය කියන වෙනස නැතිලා ගිහලා. එතකොට දැකීමක් තියෙනවා දකින්නෙක් නැහැ. ඒ ඒක වර්ණගන්න කියොත් මම දැක්කයි කියලා ඒතර ඊට පස්සේ ඉතින් වැඩක් නැහැ කතා කරලා. එතකොටම පටන් ගන්න බේස් එක වැරදි. As a seeing, there's no seer. There are thoughts without a thinker. There are some feelings without a feeling person. That can happen. ඒක ඉදිරිපත් කරනකොට අපි මේ මමයරින් ගන්න හදන එකෙන් තමයි මේක සම්පූර්ණ ඊකොසෙන්ට්‍රික් වෙන්නේ සෙන්ටන්ස් එක ඊකොසෙන්ට්‍රික් වෙනවා. විස්තර කරන්න දැන પરමාර්ථයක් ඒකට කොමියුනිකේෂන් යන්නේ වෙන්න පුළුවන් නමුත් ඒ වෙන දේ කියන්න අමාරුයි අත්දැකීම ඩිනයි කරන්න හොඳ නෑ අත්දැකීම බොරු කියන්න යන්න හොඳ නෑ මේ අත්දැකීමේ ඔය මේ කර්මකාරක කත්‍රුකාරක ભેදේ නැති වෙනවා කත්‍රු සහ ක්‍රියාවතර ભેදේ නැති වෙනවා ඉතින් ඒක නිසා ඒ ක්‍රමේදීන්ට කියනවා මේ ලෝකේ තියෙන ක්‍රියා විතරයි මේකට කතරු කෙනෙක් දාගත්තට පස්සේ තමයි සංසාරය හැදෙන්නේ. මේ ලෝකේ කියන ක්‍රියාවට කතරු කෙනෙක් නැහැ. නේද? ඉතින් ඒකට කතරු කෙනෙක් දානකොට තමයි කියන්නේ මම දැක්ක මගේ හිතින් දැක්ක කියලා අපි නිකන් ඒ කියනකොට මෙහෙම මම කියන එකත් මට වෙන ක්‍රියාවක් නැහැ. ඒ විදිහට තමයි මටත් කියන්නේ. පල්ලෙහාදි කන්ට්‍රඩික්ට් වෙනවා උඩදී දැන්. පටන් ගන්නකොට මුලදී කන්ට්‍රඩික්ෂන්. උඩට යනකොට කන්ට්‍රඩික්ෂන් නැහැ. ඒ කියන්නේ මනුෂ්‍ය ආගම අතාරිනවා කියන එක නෙමෙයි. එයා දන්නවා ආගමට මෙච්චර දුර යන්න පුළුවන් යාට ඒකෙන් වැඩක් නැහැ. ඒකේ බේසික්ස් ටික ඉවර කරාට පස්සේ එයා ධර්මයේ ඉඳ දීලා පැත්තකට යනවා. ආගමට නැහැ මේ පුද්ගලයාට තියෙන බලපෑම නැති වෙනවා. ආගම ධර්ම දෙක බොහෝ විට ඇත්තම මුළු ලෝකෙට කරපු හර්ධියක් හානි කරලා තියෙන ආගමයි. මානව ශිෂ්ටාචාරයට තන්නේ කර දීර්ඝම හානිය, කැතම හානිය කරලා තියෙන ආගමයි. ඒක නිසා අපිට ඒකට නැතුව බෑ. ඉතින් අයින් වයින් කියනකොට අපිට ඒක ඕනේ. මොකද ආගම තියෙනකන් ඒක අභින් තමයි. ඒක මේ ආස්වාදයක් ඒක. සූස් කියන්නේ පොලිටික්ස් තන්නේ කර පොලිටිකල් ටූල් එකක්. ආගම කියන්නේ පොලිටික්ස් විතරයි. ඒ තමයි අපිට අපිට ඒක එක්ස්පීරියන්ස් කරන මිසක් ඒක හරියටම ඩිෆයින් කරලා කියන්න බෑ. කියන බැරිකමකුත් නැහැ කියන්න පුළුවන්. ආගමේ ඇජෙන්ඩා එකක් තියෙනවා. ආගමේ මොටිවේෂන් එකක් තියෙනවා. ධර්මේ නෑ. ධර්මේ තියෙන්නේ මොටිවේෂන් එක පෙන්ලා දෙන එක විතරයි. ආගම හැම වෙලාවෙම කොලේ ගහලා වහලා ගන්න. කියන දේ පැත්තක තියදී වෙන මොකක්ද එකක් වැඩක්. ඇජෙන්ඩා එක අල්ලන්නේ නැතු වෙන්නේ යන්නේ. ධර්මේ නෑ ඒක මොකක්වත් නෑ ධර්මේ තියෙන්නේ හෙලි කරන එක තමයි තියෙන්නේ මේ ඇජෙන්ඩා එකටවත් අහුවෙන්න බෑ හැම ඇජෙන්ඩා එකකම මිත්‍යා දෘෂ්ටි. ඒකේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන මිත්‍යා දෘෂ්ටික භාවය දැක ගන්න එක තමයි ධර්මයෙන් කරන්නේ. ආගම හරීම මිනුවස්. හරීම චෛල්ඩිෂ්. සෝමසේ e, විඥානයේ මේ සාමාන්‍ය තියෙන එක දෙකට බෙදලා ආණ්ඩු කරන split and rule divide and rule එක තමයි විඥානයේ කෘත්‍යය. මම මේ අතන මෙතන මම ඔබ කියලා නැති එකේ මම සහ මම නොවේ කියන එක මවා ගන්නවා. හරි වැරදි දෙකක්ම මවා ගන්නවා. යුක්තියයි මවා ගන්නවා. කළු සුදුම වා ගන්නවා, ශප දුකම වා ගන්නවා, යසසායසම මවා ගන්නවා. ඒක ඉතින් රණ්ඩුව තමයි. විඥානේ නැති කරන්න ශප දුකට කම්පා නොවන ගතියට. යසසට ආයසට කම්පා නොවන ගතියට කියනවා විඥානේ හිතියද විඥානේ නිකන් නඩු නැති උසාවියක නඩුකාරයෙක් වගේ වෙනවා. නඩු නැති උසාවිය ගවුමක් අදාල කන්නේ නඩුකාරයට. විඥානේ වැඩිම සෙක්ටේරියන්සම්. මේ සමස්තය දෙකට බෙදලා තුනට බෙදලා ඒක අතර ගැටුම බල බල ඉන්න එක තමයි විඥානෙතන එකම සූස්තිය. අතර විඥානය කරන ගොඩාක් වැඩවල මේ වගේ ප්‍රශ්නකදී අහන්න දෙන්න තියෙන එක shades of mini එක විදිහක් තමයි. තව ගොඩක් ඇති විඥානයේ කටයුතු. නමුත් විඥානය කියලා කියන්නේ වෙන්කොට දැන ගැනීම කියලා කිව්වට කමක් නැහැ. That is a very figurative way, that is the exemplified way you can communicate with others. When you are communicating with others, you have to give it in a figurative way. You have to give it an example. This is a kind of a valid example usually we use in a communication. Do you have a choice for that? Do you have a choice for that or is something happening to you? So then, that is happening. That's it. We have no uh, rights to decide upon that because we have no choice. And that is what happened. That's are honestly, you can tell others, and this is what has happened. If there is a choice, we have a decision. There is no decision here. විඥානය ඇහැයි රූපයයි දෙක වෙන් කරලා දෙනවා. දෙකම රූප ධර්ම, දෙකම ධාතු. විඥානය කියනවා බාහිර ආයතන සහ අභ්‍යන්තර ආයතන කියලා වෙන් කරලා දක්වන්නේ විඥානය. අපි ගත්තොත් වැස් නැති මිනිස්සෙක් කරගත්තොත් එයාට රූප වලින් ඇති වැඩක් නෑ. එයාට විඥානේ ඒ ඒ රකල් දෙක අරන් ක්‍රියාත්මක වෙන්න බෑ. රකල් දෙක අරන් මේ ඇහැ මේ රූපේ කියන රූප ධර්මම දෙකට වෙන් කරනවා. ඊට පස්සේ නාම ධර්මයෙන් වෙන් කරන ඊට පස්සේ ගේමක් තියෙනවා. දැන් ෆයිට් එකක් නැත්නම් කොල්ලයි කෙල්ලයි නෑ දුෂ්ටයයි කොල්ලයි අතර පිච්චර එකක් නෑ. විඥානය කරන්නේ දුෂ්ටයයි කොල්ලයි දෙන්නම හදන්න. කොල්ලත් වගේම දුෂ්ටයා දක්ෂ වෙනවා. ඒක තමයි විසිල් ගාගා පිච්චර එක බලන්න පුළුවන්. දැන් කොල්ලෙක් පිටා කෙල්ලෙක් එක්කෝ කියනවා කොච්චරම ඉතින් ඒකේ ගන්න දෙයක් නෑ. පිච්චර එක හදලා දැන් ළමයි යම් වෙනක විතරක් වෙනවා. මෙතන එමනේ ෆුල් ඩ්‍රැමැටික් පික්චර් එකක් හදන්න දෘෂ්ටියයි කියනවා. විඥානි වැඩේම ඒක ඇන්ටි මැටර් එක හදනවා. දැන් අතලා තියෙන matter and anti matter. Dark energy matter. මේ විඥානය කරන්නේ මේ නැති මගුලකින් දෙකට බෙදලා. ඉතින් ගැටමක් ඇති කරගන්න. දැන් ඇමරිකන් පොලිටික්ස් මොකද කරන්නේ? මුස්ලිම් මිනිස්සු ශියා මුස්ලිම් සහ මේ දෙක බෙදලා දෙද්දම ගමන් ගහගන්නවා. දැකලා තියෙනද ඒක? මුස්ලිම් නීතිය හැටියට කොහොමඩක්වත් මුස්ලිම් වලට නිකාය ભેද තියෙන්න බෑ. ඒක කෙලින්ම කුරානේ දීලා තියෙන එක. කොහොමද යන්නාසේ ගෝලිය. ඒක කෙනෙක් වෛර කරන්න බෑ. දැන් කොහොමද දෙන්නට බෙදුව ගමන් ඉවරයි වෙනතෝ කරන්න බැරි කිස්තින් මුස්ති මාර්ගමේ නොකලෙද පාරම් වැඩේ කරා තෝ නිකාය කඩන්න. තෝ මරන්න. ඉතින් ඕකින්න නිකාය කරන්නේ උඹ ඉඳලා. උඹ අපේ පැත්තට වර කිව්වනේ නිරෝණි කයම් වෙන්නේ නැහැ නේ. උඹ නෙන්නේ නැත්තේ. මේක තමයි ලේසිම ක්‍රමේ දෙන්නේ තරහා කරන්න කේලමේ. හොඳට යාළු වෙන දෙනකොට පොඩ්ඩක් ගිහිල්ලා සේවන වලට ගින්දර තිබ්බනම් ඉත වෙනකොට දඩට බඩ ගිනි කෙලි. එනිසා මේ අපේ දැනුම හැම වෙලාවෙම යන්නේ ඔය විදිහට. විද්‍යාව සහ කොම්පියුටර්ස් යන්නේ නොමෙන්ක්ලේචර් හැමදේම නම් කරන වෙන වෙනම. ඊයරා තමයි යෝ දැනුම ඔක්කොම යන්නේ බෑ ඇති මගුලක්ම හත්ත පහකට දැල් ශූන්‍යතාවය තුච්ච දේ හිත දේ වෙන් කර කර වෙන් කර කර පරිකල්මයක ගැටමු දෙකීම ගන්න දෙයක් තියෙනවා නම් වෙන් කරනකොට කමන්නේ ගන්න දෙයක් නෑ මේ දුරු කළ යුතු අහක් කළ යුතු බිඳීම තැකිය යුතු දේ අරකට වැඩි මේක හොඳයි මේකට වැඩි අරක හොඳයි කියලා පන්ති බේදයි ක්වොලිටිස් නේ අනම්මනම් මවාගත්තට පස්සේ ටෙන්ෂන් එක කියන එක නැචරල් ඒක තමයි විඥානයේ මූලික කෘත්‍යය. මේ සියලු මානවයා අපි ඔක්කොම එකම මානවයා. ජාති වලට බෙදලා, ආගම් වලට බෙදලා, ඥාන පිරිම වලට බෙදලා, දක්ෂ අදක්ෂ කියලා බෙදලා මේක ඇතුලේ ඇති කරලා තියෙන මේ ගැටුම වැද්ද තුල නැහැ. වැද්දක නෑ ඔක. වැද්ද ඔක්කොම එකපසනුවරේ. ශීෂ්ඨ වෙන්න වෙන්න මේක කහ જાතිය මේක සුදු જાතිය මේක කළු જાතිය මේක උගත් જાතිය මේක පහත් જાතිය ඒ ඔක්කොම සහෝදරංගල් කියලා හිටියත් මොකක් ප්‍රශ්නයක් නැහැ ඔක්කොම එකම සහෝදරයෝ අපිට ඒක කරන්න බෑනේ පුළුවන් තරම් බලන්න නෑ උඹ මගෙන් වෙනස් මේ මේ ගැතියට වෙනස් කියලා අපි ඒව බල බල ඉන්න තාකල් විඥානය තමයි දිගටම පෝෂණය කරන්නේ ධාතු මනසිකාට කියartifactId ඔක්කොම එකයි නිකන් හුදු ධාතු හතර විතරයි. එතකොට විඥානය කියන ඒක හරියන්නේ නැහැ. මොකෝ කොහොම හරි මේකට නම් වනම් දාපන්, ಜಾති බෙද දාපන්. ඒක තමයි මාර්ග පාක්ෂික වෙන්නේ. සමාධිය වැඩෙන්නේ කියලා වැඩනවා කියලා සමාධිය වැඩෙන ආකාරය විස්තර කරන හැම වචනයකම ධානාංග තියෙනවා. කොහොමද සමාධිය වැඩෙනවා කියන එක කියන්නේ? කොහොමද අත්දකින්නේ? කොහොමද දන්නේ සමාධිය වැඩෙනවා කියන්නේ? ශරීරය අභ්‍යන්තරේ ආමාශයේ වගේ තැන්වල දැවිලා වගේම ඒ කියන්නේ අතීත සිද්ධි වල මේවා හේතුකම් වෙන්නේ කියලා. ඒ තුලින් නිවිලා දාන්නට මට මේ ඔබවන්ගේ ඉතිත් එක අවසන් වෙන අවස්ථාවේ ඒ ගැලවෙන්න බැරි අවස්ථාවක් උදාහරණයක්. උදාහරණයක් නාල වාටේට ඉස්සර වාටේට සෑහෙන වෙලාවක් ඉඳලා තමයි ඒ තත්ත්වෙ නැති කරගත්තේ. ඒක ඒ ඒක හිතින් සිත සක්මන් කරගෙන ගාවලා එනකොට පොඩක් අඩියලා ගියා. ඊට පස්සේ මේ මට ගමන්නේ කියලා මේ ඉලානාවක් කරන යනවා මොන මොන ආකාරයෙන් මේ වඩ ගන්න අවශ්‍ය කියලා. ඒකට ඉස්සල්ලාම ප්‍රශ්නේ ඔය දෙන උත්තරය අහනකොට මමගේ ප්‍රකාශය උනේ මේ ධ්‍යාන සමාධිය වැඩනකොට ධ්‍යානාංග වැඩෙන්නේ කොහොමද කියලා අහන්න. ඒතකොට සමාධිය වැඩෙනවා කියන අත්දැකීම මං අහන්නේ මොකද්ද? අම්මගේ භාෂාවෙන් අම්මගේ අත්දැකීමෙන් සමාධිය වැඩෙනවා කියන්නේ මොකේද? දැනීම අවල තීවරණයක් මගේ කයේ තියෙන සබලාවට. ඒ නොදැනීම සමාධිය කියලා විස්තර කරන විස්තර කරන එක තමයි හොඳ. නෑ එතකොට අපි අඬ හදන්නේ සමාධියේ තියෙන ධානාංග ගැන. ඊට ඉස්සෙල්ලා මේ සමාධිය කියන එක තේරුම් කරගන්න එපා. අපි වැරදි දෙයක් අරගෙන විග්‍රහ කරන්න පටන් අරගත්තොත් අපි ඇත්තටම දෙට අවුල් වෙනවා. සමාධිය කියන එකෙන් අම්මා අදහස් කරන්නේ මොකද කියන එක ඒ වචනේ මම ගන්න හදන්නේ. මට ඒ අතරතුර කුකුසන් වගේ ඇති වෙනවා මේ විමානාන්ත අපි එතේ ඩෙමෝ හරි අපි එතේ නේසර් මේ සුද්ධ කරගෙන එතකොට හොඳටම නිින්ද ඉන්න වෙලාවක තාන් දන්නේ නැහැ ඒ වුණාට හිතවිලි නැහැ මොකක්වත් නැහැනේ එතකොට දැන් මේ කියන தත්වයයි නිින්දයි අතර මොන වගේ වෙනසක්ද දකින්නේ ඒකට අන්නේ වෙනස අත්දැකීමෙන් මට දැනගන්න ඕන කොහොමද Taman කොතන කොහොම ඉඳලාද කොහොමද මෙතන ගියේ නින්දේදී මොකුත් දන්නේ නැහැ කොහෙද කොයි කියද දන්නේ දැන් මේ ඔව් ඒක ඇති වෙනවා නැති වෙනවා ඒකේ සමහර වෙලාවට ඒක වැරදි මම යනවා දන්නේ නැහැ සෝනිතාවේ කුලින් ශරීරය විශ්ලේෂණය කරන අපේ ස්ථාපිත දෙයක් වෙනවා නමුත් ඒ වෙනකොට මේකට ගියේ ආනාපානය හරහා. ඒක දන්නවනේ. එතකොට ඒ සඳහා ඉස්සෙල්ලා අපි කරන්නේ නන්නත්තර වල හැමතැන දුවන හිත ආනාපාන නැවත නැති යොදවන්න එපා අපි. ස්වභාවයෙන් යන්නෙම නෑනේ. ඉදෙව්වත් යන්නේ නෑනේ. ඉතින් වෙලාවක දැනෙනවනේ Tamand මේ උත්සාහ කරපු නිසා නැවත නැත දැන් ටිකක් හිත ආනාපානෙත් එක්ක යාළු යොදනකොට ටිකක් යත් එක්ක ඉන්නවා කියලා. ඒක තමයි තක්කේ කියන්නේ. නිකන් අහම්බෙන් නෙවෙයි මේක වෙන්නේ. මේක මේ හිත යොදලා යාළු වුණ නිසා. ඊට පස්සේ ගියාට පස්සේ දන්නවා මේම ගියේ හිත මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා ਵਿਚාරයක් කරලා කියනවා. ආනපාන ආස්වාසේ කී හිත මෙහෙමයි ප්‍රස්වාසේ කී හිත මෙහෙමයි කියලා තමන්න කියනවා නිකන් ගිහිලා එනවා නෙවෙයි. ඒකට මේක ආස්වාසේ මේක ඔන්න මෙනේ කරන්න පුළුවන්. ඒකට කියනවා ਵਿਚාරය කියලා. ඒක ඒක ඒක අදිටේට යන එකක් නමුත් මේ ධානාංග තේරුම් ගන්න නම් චූටසතරපත් වෙන හැම පියවරකදීම සුතමේ ඥානෙ යොදවලා යෙදීදී බලන්න ඒ යෙදෙන වෙලාවේදී මේ නන්නත්තර වෙන හිත එක තැනකට යොමු කරන්න මෙනෙහි කිරීම කරන්න එපායි. මානසිකාරය යොදන්න එපායි. ඒකට කියනවා විතක්කේ. හිත අරමුණට නැංවීම. ඒක හැම වෙලාවෙම හරියන්නේ නැහැ. හරියනකොට පස්සේ තේරෙනවා නම් වන අරමුණේ රස බලනවා මේක ආස්වාසය මේක ප්‍රස්වාසය මේක සීතලයි මේක උණුසුමයි මේක දිගයි මේක කොටයි කියලා ඒක ਵਿਚාර බුද්ධිය. අනිම වෙලා හිතුවටත් වැඩි වෙලාවක් ආනපානෙම ඉන්නකොට තමයි සතුටක් ඇති වෙනවා. ඉස්සර මෙච්චර නන්නත්තර විචිත දැන් අරමුණට යනවා විතරක් නෙවෙයි ඒකේ පළු දෙකේ රස මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා දැනෙමින් වැඩි වේලාවක් ගත කරනකොට ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. අපි මේ උත්සාහ කරන්නේ අපි ඒ ටික පිළිවෙලට ඇතිවෙච්ච දේ සංවේදනය කරලා තව කෙනෙක් කතා කරලා කරගෙන යන වැඩ පිළිවෙල. ඉතින් එතකොට හිතෙනවා සුඛයක් මේ සියලු ලෝකේ තියෙන සැප වලට වැඩිය මේ ආනාපානයේ රස විඳීම ආනාපාන සුඛය සියලු සැපගෙන දෙනවා. එතකොට අර ඉස්සලා කරපු විතක්ක ਵਿਚාර අනුමත කිරීමක් වෙනවා හොඳයි. ඒක කියනවා ආනාපාන සුඛයකට ගිහිලා හිත නැලවිලි කපියට බබා නැලවෙන්න පටන් ගන්නවා. ඒකෝර තමයි හිත ඒකටම ඒකාග්‍ර වෙලා වෙන දේවල් වලට යන්නේ නැතුව ඒකේ নিমগ্ন වීම වෙන්නේ. ඒක ගොඩක් විවිධ ලක්ෂණ පෙන්නනවා. මේ අපි කතා කරන්නේ අරමුණේ හිත නැංවීම නැංවාට පස්සේ අරමුණ ඒක දැන ගැනීම මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. එතකොට ඒක ඉබේම වගේ වෙන්න පටන් ගන්නවා සොයන් සිද්දව. එතකොට ප්‍රීති සුඛ පහළ වෙනවා. දැන් තේරුණා කියලා හිතනවා. අනේ බෝරු. ආදි දැන් විසඳුණා කියලාද කියන්නේ? ආන්න ආදි අනේ ලාවට තේරුණා. අම්මට වයස මදි තව ඒක වෙලා තියෙනවා. වයස මදි. ඒක වෙලා තියෙනවා. කොහොම යනකොට ටික ටික තියෙනවා. ලබනාත්මෙ දෙන්න හැරලා ගිහිල්ලා ආයෙසර උත් ඊලන්දාරි කෙල්ලෙක් වෙලා ළමයිෂක් වෙලා ආයෙත් නෝනේ භාවනා කරන්නේ. ඒකට මම මේ පුරුදු කරන්නේ වයසමදි කිව්වේ ඒකයි. රිට්‍රීට් එක නෙමෙයි. මැරිලා ගිහිල්ලා ආයෙත් හිටිමල් වයසේ කෙල්ලෙක් වෙලා නැත්තම් කොල්ලෙක් වෙලා ගැලගුණොත් හොඳයි අපි සාදු කියනවා. නැත්තම් මේ ඇති කරගත්ත යාළුකම නැති කරගන්න එපා. දිගට ඇරයි යන්න. වයසමදි වයසමදි ඒකයි උංගක දෙනකොට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මේ තේරුම් ගන්න තව වයසමදි නිදර්ශනයක් දුන්නොත් මට හරි ලේසි අපේ පුදු කතරගාන කියලා. සොලෙන් සින්දුවකට මාවත්. සින්දුව ඇහෙනවා. එක අඩු කරලාද ඇහෙන එක අඩු කරලාද කියලා දැන් මට හරියට විස්තර කරන්න. සින්දුවක් සින්දුවක් කියනවා නැත්නම් සින්දුවක් අහනවා ඒක තමයි පැල් කවිය කියන්නේ නෙළුම් කවිය කියන්නේ ගැල් කවිය කියන්නේ තමන්ට පාළු වෙනකොට ඒක තමයි පැරැන්න කරපු දේ ඒ හරිනම් තමන් පරිසරත් එක්ක සම්බන්ධ වෙන පරිසර ගැන ගායනා කරන. ඉතින් කවුරු ඈත කොන කිඳලා ඉවරලා ඒකට පත් උත්තරයක් දෙනවා. ඉතින් ඒක තමන් පාළු නෑනේ. ඉතින් ඒක තමයි අපි මේ පැරණි ක්‍රම මේ. අවුනේ. අවුනේ. මේ ප්‍රයත්න දෙන්න පාළු කරන්නේ. ආ නෑ නෑ හොඳ සින්දුකාරයෝ ඉන්නවා මේකේ. ඒක හරි බලවත් නෑ. හොඳයි දැන් කියාගන්න ගිය කතාවට යන්න. ඇහුවට අපේ හිතේ තියෙන දුකෙන්ද කෝලියට ප්‍රබලසන් වුණා වගේ ශාරීරික විතරයි. ඒක නෑ නෑ. ඔව් ඒක ඉංග්‍රීසි කියවන ඒවා එනවා. ඒ වගේ පරිසරයේ ඉන්න තමයි මම මේ වගේ දේවල් සම්බුදගේ බලන හන්දාරගෙන ඒකෙන් සුත්තක් හිතුණා ඒ වලට යන්නේ. ඒක ඊයේ පිට ඒක මම ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවා. දැනගත්තා නම් ඒක සිද්ධිය වෙනවා ඒකට පොඩක් හදගන්න ඕනේ නෑ එතෙදි ඒ ඇත්තටම වෙන්නේ Tamante තමන්ම සින්දු කියවෙන ගතිය නැත්නම් අහපු සින්දුවක් ඇහෙන එකද වෙන්නේ ඇඟ තියුන් වෙනවා ඇඟත් එක්ක Taman එක තියුන් වෙලා යනවා ඒකට සින්දුවේ අන්තර්ගතය මෙන්න ඒක අනුතර ගන්න ඕන හින්දා ඒව ඇලීම අනුතර ගත්තා. ඒ වුණත් නිතරම ඇලීමකට නිතර ගැටුවොත් ඒක කෙලස් ඔය වගේ කෙනෙකුට සාමාන්‍යයෙන් ඇහුණත් ඒක දැන් ටියුන් වෙන ගතිය වැඩි. ඔය සංගීතයෙන් ටියුන් වෙන්න හදලානේ තියෙන මැෂින් එක. ඒක කියනවා ඔකෙස්ට්‍රා එකක ඔක්කොමලා එකතුලා ශ්‍රී ලංකාවට එක භාණ්ඩයක් ක්‍රීඩා කරන ඒ ප්ලේ ආවේ නැතත් සින්දුව යනකොට මේ මේ සංගීත බාණ්ඩෙන් ඒ රාගය එන්න ගන්නවා කියලා. ඔකෙස්ට්‍රා එකේ තියෙන වයිලින් වයිලිනිස්ට් ඇවිල්ලා නැහැ. අනික කට්ටිය සංගීතයේ ඕගනයිසර් වලට වයිලින් එක ඉබේම යාකයි. එයාගේ වයිලින් එක ඔය දෝංකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක අපි ටියුන් කරොත් ඒ ටියුන් එකට තියෙන සංවේදීභාවය වැඩි වෙනවා. ඒකම කෙනාට අනේ මේ රූපයකට වැඩිය සද්දට සංවේදී බව වැඩි. මොකද එයා ඉතික් කල කරපු යැප්පැහි නිසා. කෙලෙසෙත් කච්චි වැඩි. නමුත් දෙයට අමතක වෙන ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කරගෙන කරගෙන යනකොට ඒ වගේ සින්දුවට දාස වෙන ගතිය, සින්දුවට වාල් වෙන ගතිය අඩු වෙනවද වැඩි වෙනවද? සමස්තයක් වශයෙන්. මම සින්දු භාවනා කරගෙන ගියාට පස්සේ මේ සංගීතයෙන් වෙන බාධා වෙන්නේ වැඩි වෙමින් යන ගතියක්ද තවන්න වෙන්නේ අඩු. එච්චරයි. එකක තියෙන quantity ක්වොලිටේටිව් වෙනස වෙනස් වෙන්න පුළුවන්. ක්වොන්ටිටි එක අඩු වෙනවනේ. ඒක තමයි අපි ගන්නේ වාසියට. ඒක අපි දන්නේ එක පැත්තකින් සංවේදී භාවයේ සසස්වාදී බොහොම වැඩි වෙනවා. ඒ වුණාට ඒ අර කියන්නේ බාධා ගතිය වෙනදා වගේ එකට දෙස් දෙවි නටනටන වෙන ගතිය අඩු වෙනවා. ඒක නිසා පාලුව දෙවනත් කළා නුඹ නාදං උලලේනෝ කියලා උඹටත් එක්කයි මම මේ පැල් කවිය කියන්නේ කියලා වෙනම සින්දුවක් තියෙනවා එකට. පාළුව දෙවනත් කරලා මේ සින්දුව ඇන්නේ. හැම සින්දුවක්ම ශෝකාලාපයක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ගයනවා කියන්නේ අඬනවා. නටනවා කියන්නේ පිස්සු. ඒක නිසා ඒ උලදේනට කියනවා ඇත්ත තමයි මචං ඔබට වගේ මට සින්දු කියන්න හිතෙනවා. හිතර ගෑනිත් නැහැ. උඹට තටු ටික තියෙනවා. මම ඉන්න පැල තියෙනවා. අපි දෙන්නටම සීතලයි. උඹ නිසා උඹ සින්දුව නතර කරපුවා උඹටත් එක්කමම සින්දුවක් කියන්නම් කියලා උලලේනටත් වැඩිය භයානක සද්දකින් සුනිල් එදිසිංහ උලලේනෝ කියන කූරු ගාගෙන යන්න කියනවා. කියලා උලලේන කියන උඹ සද්ද කරන්න හිටවම උඹටත් එක්ක තමයි මේ කියන්නේ කියලා. නිසා ඒ දුක දෙගුණ කරලා පෙන්නනවා. හැම තැනම අපි මේ ඒකනෝ මේ අඬනකොට කෑග ගන්නවට මොකද කියන්නේ උපායාසයට මිනිහ මරණ කවගේ කතා කර කර නන්නේ විලාප දෙනවා හැම සින්දුවක් විලාප දෙනවා මේ තරම් අපි දුකක ඉන්නේ ඒත් බුදු ගුණ කිව්වට බුදු ගුණ වැඩෙන්නේ නැහැ බුදුහාමරගෙන ඕන කරන්න ඕන එකක් වඩන්න ඉතින් බැරි කමට ඉතින් කරන්න දෙන්නේ නැහැ. ඉතින් වෙන්නේ දාවල කියන යේසුස් වහන්සේ ගුණ කියනට බුදුහාමරගෙන කියන්නේ හොඳයි කියයි. වෙන නරක කින්දු කියන්නේ. නමුත් ඊට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අපි අපි අපි වැඩිච්ච වලින් එපා ගොඩේට. ඒ නිසා මේ වැලට බැලලා වැඩක් නැහැ. ඒ කටින් ගොඩේනකොට තේරුම් ගන්න ඕනේ. බුදුජන් කියන්නේ ඔබට මේ විකලේශේ රූපකේ වේදනාවකින් සංඥාවකින් සංස්කාරකින් විඥානයකට තේරෙයි. කිසිම කෙලෙසයක් මේ රූප වේදනා සංඥා සංකාර නැතුව ඉස්සෙන්නේ නැහැ. මතුවෙන්නේ ඒ පේන රූපෙම ගෙවම් කරපන් ඒතුළු කෙලස් කෙරෙනවා. ඒ දැනෙන සංඥාවම ගෙවම් කරපන් ඒතුළු කෙලස් කෙරෙනවා. ඒක දන්න කෙලෙසයක් ගෙවෙන්නේ. පොට්ට chance එකක් නෙමෙයි. ඒක මම දන්නවා මට තියෙන හැබැයි සංගීතරාවේට. ඒතර සංගීතරාව මතුවෙනවා. මතුනට පස්සේ මම ඒකට මන්මත් වෙනවා. මොකද වෙනදා තරම් එන්නේ නැහැ දැන්. ආ එතකොට දන්නවා මේකේ ගෙවීමක් සිද්ධ වෙනවා. හැබැයි මේක ඉක්මන් කරන්න යන්න එපා. වැඩිච්ච වලෙමයි ගොඩේ. ඉතින් අපි ඊට පස්සේ රූප බලන කෙනෙක් ළඟට ගියොත් අයියෝ මහ පාහර වැඩක් සිද්ධ වන්නේ යන්න එපා. භාවනා කරන සිද්ධ වන්නේ යන්න එපා කියලා එයා බණ දෙනවා. හැබැයි එයා රූප වලට යට වෙලා. ඌට කියන්නේ ඔබ කොට වෙන්න ඕනේ රූප වලින් මැසිනා. මම කොට එන්න ඕනේ සද්ද වලින්. මොකද අපි තියෙන අල්ලලා තියෙන ක්‍රමයට පැළියෙන්නේ. ඉතින් වෙනකොට මේනික ඇතුළට යනවා වගේ. හැබැයි අපිට පේනවා ඒක එන්නේ එන්නේ අඩු වෙනවා. අරුණාට පස්සේ තේරෙනවා මේ සින්දුවෙමයි සින්දුවට ඇතුල්ච කෙලෙස අයින් කරන්න. කට්ටකින්මයි කට්ට අයින් කරන්න. කන්ට වතුර ගියාට පස්සේ වතුර බින්දුවක්මයි දාන්න ඕනේ. පිච්චිත්තාලයට පිච්චිච්චතල්මයි දාන්න ඕනේ. ඒකෙන්මයි අයින් කරන්නේ. නිසා මුද්‍රඥාන්සි කියලා දෙනවා කැම පිටරද ප්‍රශ්න කරනවා කැමෙන් අයින් කරපන්. තණ්හා පිටරද ප්‍රශ්න තියෙනවා තණ්හාවෙන් අයින් කරපන්. ද්වේෂ පිටරද ප්‍රශ්න තියෙනවා ද්වේෂෙන් අයින් කරපන්. ඒකේ මහා අමොත්තර ක්‍රමයකට බුදුචානන්ස මේ අපිට දීලා තියෙන්නේ ඒ ද්වේෂය තියෙන එක නම් ද්වේෂයෙන් බය වෙලා බෑ. ඒ කට්ටයි කරන කට්ටකින්මයි ගන්න තියෙන්නේ. හොඳයි අපි පැයකමාරක් කරගෙන තියෙනවා. මේ මම මේ සිද්ධු කියන්නේ කියලා කියන්නේ මේ ලයිසන් දෙන්න නෙවෙයි මටත් තියෙනවා ඒ දෝෂේ. මං කියන්නේ බණ කියනකොටත් කියලා දාලා ඕන එකක් ඕන දෙයක් වෙච්චා වගේ. ඒකෙන්ල පැරණි දැන් මේ YouTube එකේ තියෙන පැරණි ගුවන් විදුලි ගීත. සමහරවිට කවුරුත් නැතිලා හොරෙන් සේරම අල්ලියා ගන්න. ඒ වගේම වෙන හොඳ සද්ධර්මයේ ඔය හැම එකකම තියෙන. දැන් වගේ නෙවෙයි. දැන් තියෙන වගේ කුණු හරප නෙවෙයි පහුගිය දවස්වල ඉන්න තියෙන්නේ. ඒ හැම පැල් කවියකම හැම ගැල් කවියකම තියෙන පටිච්චසමුප්පාදය. පුදුම හිතෙනවා අද මොනවද මේ කියන්නේ කියලා. ඒ නිසා ඒක කියනකොට ඉතින් අපේ අපේ දෙමව්පියෝ අපේ අත්තල මුත්තල පරිසරයත් එක්ක ජීවත් වෙනකොට ඒගොල්ලෝ අත්දැකපු සුන්දර දේවල් කවි භාෂාවෙන් ලියලා තියෙනවා. ඒ කවි වල රාග තාල නැහැ. මුන්ටට මතක තියාගන්න පැල් කවියේ ගල් කවියේ රාග තාල නැහැ. මේ රාග තාල ධර්ම දවසේ ඉඳලා මේක වහ කෙනා කෑවා වගේ නෙමෙයි රාගෙමනේ. ඒ නිසා මේ පැරණි තිබුණු ගීසින්දු විනාශ කරපේක තමයි මේ රාග තාල සහිත බටහිර මේ උත්තර ಭಾರತೀය දක්ෂිණ ಭಾರತೀය සංගීතයක් මේකට ගෙනත් දාලා එයිසයි පැරණි සංගීතයේ තියෙන ගතිය ඒකේ මම කියන්නේ පැරණි සංගීත හොඳයි කියලා. නමුත් ඒකේ පේන්න තියෙන හැම එකක්ම පංචස්කන්ධය ගැන පටිච්චසමුප්පාදය ගැන අස්සන කියමන් තියෙනවා. ඒ නිසා ඒක සමහරවිට අපි අර ඇදිච්ච සංස්කෘතික ලකුණු ඒ පදයක් කියනකොට ටක් ගාලා තේරෙනවා. මේක දන්නවා මේක තමයි මේ කියන්නේ කියලා මුදවල තියෙනවා. ඒ නිසා මගේ පරණ පැටි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මම ඉතින් බෝක් තෙල් ගාලා සුද්ධ කරගෙන ඉන්නේ ට්‍රිප් එකක් යනකොට. පරණ පැටි අද ටිකක් සුද්ධ කරලා දාලා ජොලි වෙලා ඉන්නවා. කියලා කියනවා. මට මතක නැහැ. දැන් ජීවිත එකක් මට මතක නැහැ. ඉතින් සමහරලාට නිදර්ශන කර්මෝගේ සරගත් වෙලට උපමා වශයෙන් ගත් එකක් ඇති. ඒකට ජීවිත පොත මට මතක නැහැ. දේශනා කරලා තියෙනවා. නමුත් ඒකම මාතෘකා කරගෙන ඒකම තේමා කරගෙන නෙවෙයි කරලා තියෙන්නේ. හොඳයි අපි නතර කරනවා මෙතනින් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.